ගිය වාරයේදී මේ ඇත මේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳ ධර්ම දේශනා මාලාවක් ආරම්භ කරමින් පළමුව දේශනාවයි ඉදිරිපත් කළේ. එහිදී අප මේ ඇයට පෙන්වුම් කළේ පටිච්චසමුප්පාද ධර්මයක් වේදී දැක්කෙන වචනවල අර්ථ නිරූපණය. ඒ ඒ වගේ අර්ථය කුමක්ද කියන අදහසයි එදා ඉදිරිපත් කළේ. එතකොට බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද ධර්මයන් විස්තර කරන බොහෝ අවස්ථාවලදී ප්‍රකාශ කරන්නේ ඉතිමස්මින් සති දන් හෝති මස් උපාදාය දන් උපජ්ජති ඉතිමස්මින් අසති දන් හෝති දස ඉමස් නිරෝධාය දන් යෝජ්ජති කියලා. එහෙමයි පටන් ගන්න. ඒ කියන්නේ මෙන්න මේ හේතුන් තියෙන නිසා ඇති වෙන විට මේ ඵලය තියෙනවා මේ හේතුන් උපදින විට මේ ඵලය උපදිනවා. මේ හේතුන් නැති වෙන විට මේ ඵලය නැති වෙනවා මේ හේතුන් නිරුද්ධ වී යනකොට මේ ඵලය නිරුද්ධ වෙනවා මේ හේතුඵල ක්‍රියාදාමයක් තමයි පටිසම්පාද ධර්ම දක්වය තුළින් උගන්වනු ලබන්නේ. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දක්වා තියෙනවා මේ පටිසම්පාද ධර්මයේ හරියට ක්‍රියාත්මක කරන ආකාරය දන්නේ නැති නිසා තමයි මහණෙනි මේ ලෝකයේ මේ සත්‍යෝ හරියට පැටලුණු නූල් බෝලයක් වගේ මේ සංසාරයේ පැටලි පැටලි නැවත නැවත ඉපදී ඉපදී සංසාරයෙන් සංසාරයට භවයෙන් භවයට ගමන් කරන්නේ කියලා. ඒ කියන්නේ පටිච්චසම්පාද ධර්මයන් හරියට අවබෝධ කරගත්ත කෙනෙකුට ඒ තුළින්ම පුළුවන්කම ලැබෙනවා නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට. සෑම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත්වන්නේ පටිච්චසම්පාද ධර්මයන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් නුවණින් විමස විමසා දැකීම තුළින්. අපේ බුදුරජාණන් වහන්සේත් එහෙමයි කලින් සිටපු සෑම බුදු කෙනෙක්ම එහෙමයි මතුවට බුදු වෙන සෑම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත්වන්නේ පටිච්චසම්පාද ධර්මයන්ගේ ක්‍රියාදාමයේ යථා පරිදි සමාගයේ සිත තුළින්ම දැකීම තුළින් අවබෝධ කර ගැනීම තුළින් ඒ නිසා නිවන් යාමට බලාපොරොත්තු වන අය විසින් පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගන්නට ඕන. මේදී මේ පටිච්චසමුපාද ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ දුක්ඛ සත්‍යයත් ඒ වගේම ඒ දුක ඇතිවීමේ හේතු දුක්ඛ සමුදය සත්‍යයත් ඒ දුක්ඛ නිරෝධ සත්‍යයත් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍යයත් කියන චතුරාර්ය සත්‍ය ධර්මයමයි. අනුකිෂයක් නෙවෙයි. මේ පරිසම්පාද ධර්මයේ තුල උගන්වනු ලබන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයයි. බොහෝ දෙනෙක් කල්පනා කරනවා මේ පටිච්චසමුප්පාද ධර්මයන් ඊටම ගැඹීරයි ගැඹුරුයි අවබෝධ කරගන්නට අපහසුයි කියන එහෙම අදහස් කරනවා. නමුත් මේක තේරුම් ගත්තොත් එහෙම මේ පටිච්චසමුප්පාද ධර්මය කියන්නේ සමාජයේ ජීවිතය ගැනම කියන කතාවක් කියලා. එතකොට ඒ අපහසුතාවයේ මඟහැරී ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. කියන්නේ තමන්ගේ ජීවිතයේ දිගින් දිගට දිගින් දිගට පැවත යන්නේ පැවතගෙන යන්නේ කොහොමද නැවත ඉදිරියටදී මේ සංසාර ගමන දිග්ගැස්සෙන්නේ කොහොමද කියලා එක ආකාරයකින් පටිච්චසම්පාද ධර්මයේ තුලින් විස්තර වෙනවා අනිත් අතට මේ සංසාර ගමන නිමවන්නේ කොතනින්ද කියන කාරණාව විස්තර වෙනවා මේ විදිහට Taman ගැනම කියන කතාවකුයි මේ පරිසම්පාද ධර්මයේ තුළ විස්තර වන්නේ. මේක බාහිර පොත්පත්වල තියෙන ධර්මයක් නෙවෙයි සමාජයේ සිට තුළ, සංකාණයේ තුළ ක්‍රියාත්මක වන ධර්මයක්. එතකොට මේ පටිච්චසමුපාද ධර්මයේ විස්තර කරන බොහෝ අවස්ථාවලදී බුදුජානන් වහන්සේ අවිද්‍යාව මුල් කරගෙන දේශනා කරලා තියෙනවා. බොහෝ තැන්වල තවත් විවිධ තැන්වල සංහාව මුල් කරගෙන දේශනා කරපු තැන් ඒ වගේම ආයතන මුල් කරගෙන මේ දේශනාව ආරම්භ කරපු දැන් ආදී විවිධ වේදාකාරයෙන් මේ පරිසම්පාද ධර්මයන් ආරම්භ කරමින් දේශනා කළ දේශනා දක්නට ලැබෙනවා. ඉතින් ඒ සෑම දේශනාවක්ම ඉදිරිපත් කරන්නට යනවා නෙවෙයි අපි අර අවිද්‍යාව මුල් කරගෙන කරන ලබන දේශනාව ඉදිරිපත් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. එහිදී බුදුරජාණන් වහන්සේ කීමස් මේ සතේ දන් හෝ තේමස් උපාදාය දන් උපපච්චති. ඉතින් එමස්මින් අසතේ දන්නා හෝති මස්ස නිරුද්ධා ඉදන් නිරුද්ධති යදිදං අවිද්‍යා පත්‍ය සංඛාර අසංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආතන සලආතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය සංහා සංහා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භවෝ භවපච්චා ජාති ජාතිපච්චා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පාස සම්භවಂತಿ ඒව මේ තස්සේ කේව ලස්සේ දුක්ඛඛණ්ඩස සම්දේව හෝති කියන පාඨය බොහෝ අවස්ථාවලදී දේශනා කරලා තිබෙනවා. ඒදී අදහස් කරන්නේ මෙන්න මේ හේතුන් නිසා මේ ඵල ධර්මයන් ඇති වෙනවා. මේ හේතුන් නැති වෙනකොට මේ ඵල ධර්මයේ නැති වෙනවා. මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම හැදිලා තියෙන යම් යම් හේතුන් නිසා ඉදීම හදගන්නවා නෙවෙයි යම් යම් හේතුන් නිසා හටගත්තා ඒව ඇති වෙන ඵලයක්. මේ ඵලයේම නැවත හේතුවක් වන්නටත් පුළුවන්. ඒ කියන්නේ යම් යම් හේතුන් නිසා යම් කිසි දෙයක් හටගත්තා නම් ඒක ඵලයක් වෙනවා. ඒ හටගත්තා වූ ඵල ධර්මයේම නැවත තවත් දෙයක් ඇති කර ගැනීම සඳහා හේතුවක් වන්නට පුළුවන්. මේ විදිහට මේ හේතුඵල ක්‍රියාදාමය නිරන්තරයෙන් දිගින් දිගට ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ පටිච්චසමුප්පාද ධර්මයේදී ඒ කියන ලද කරුණ වල කෙටි සාරාංශය පළමුවෙන් කියන්නම්. අවිද්‍යාව ප්‍රත්‍ය කොට නැත්නම් අවිද්‍යාව නිසා කුසල කුසල කර්ම සංස්කාර ලෝක සත්‍ය රැස් කරනවා. මේ කුසල කුසල කර්ම සංස්කාර හේතුයෙන් ඒ ලේක කප්පේ කොට එම නිසා ප්‍රතිසන්දි විඥානීය වෙන දෙනවා. නැවත තැනක පහළ වීම එකදීම ඇති වෙනවා. මේ ප්‍රතිසන්දි විඥානීය නැවත පහළ වීම ඇති වුණාට පස්සේ නාම රූප ඇති වෙනවා. නාම රූප නිසා ඇකන නාසාදී සලආයතන පහළ වෙනවා. මේ සලායතන නිසා ස්පර්ශය තියෙනවා <clears throat> මේ ස්පර්ශය තුළින් වේදනාවල් සැප හෝ දුක් හෝ මඳක් වේදනා ගෙන දෙනවා මේ වේදනාවන් නිසාම තණ්හාව ඇති ඒ තණ්හාව නිසා උපාදානය තියෙනවා උපාදානයන් නිසා කර්ම භව නැවත රැස් වෙනවා ඒ කර්ම භව නිසා ජාතිය ගෙන දෙනවා ජාතිය ගෙන දෙනකොට නැවතත් ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවාදී මේ දුක්ඛ ස්කන්ධය නැවත නැවත පහළ වී පහළ වී යනවා මේ ඥානිත් පැත්ත අවිද්‍යාව නිරුද්ධ කළා නම් සංස්කාර නැහැ සංස්කාර නිරුද්ධ කළා නම් ප්‍රතිසන්දි විඥානෙ නැහැ ආදී වශයෙන් ප්‍රතිලෝම වශයෙන් තුන්වහන්සේ දේශනා කොට වදාළා කියලා. එතකොට මේක තම අවබෝධ කර ගැනීමයි මේ කියන කරුණු තේරුම් ගැනීමයි අතර ලොකු වෙනසක් තිබෙනවා. යම් කිසි දෙයක් කියවලා පොතපතකින් බලලා දන්න අයගෙන් සාකච්ඡා කරලා ධර්ම දේශනා අහලා ඇති කරගන්නා දැනුම වගේ නෙවෙයි තමාගේ හදවත තුළින්ම තමාම ප්‍රත්‍යක්ෂ ලෙසම ඒ ධර්මය අවබෝධ කර ගැනීම. එතකොට ඒ ප්‍රත්‍යක්ෂ ලෙසම තමාගේ හද තුළින්ම ඒ ධර්මය අවබෝධ කරගත්තොත් පමණයි මේ පටිච්චසම්පාද ධර්මයන්ගේ අවබෝධය තුළින් කෙනෙකුට නිවන අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ. නැතුව මේ පොත්පත්වල තියෙන කාරණා කියන්නට පුළුවන් වූ පමණින් මතක තබා ගන්නට පුළුවන් වූ පමණින් යන්තම් ටිකක් තේරුම් ගිය පමණින් අපි හිත කියන්නට බෑ මේ පටිච්චසමුප්පාද ධර්මයන් අපි අවබෝධ කළා ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැක්කයි කියලා. මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්න අත්දකින දකින්නට පුළුවන් වන ආකාරයෙන් තමයි අපි මේ දේශනා ඉදිරියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. පාරමී ශක්තියක් තියෙනවා නම් ප්‍රඥාව සමාධිය දිනලා තියෙනවා නම් ඒ දේශනා අනුව පිළිපැද්දොත් කෙනෙකුට නිවන් අවබෝධ කරගන්නට ඒ තුලින් හැකියාව ලැබෙනවා. එතකොට අවිද්‍යාව පත්‍ය සංඛාරා පටන් ගන්න අවිද්‍යාව නිසා සංස්කාර රැස් වෙනවා. අවිද්‍යාව පත්‍ය පුඤ්ඤාභි සංඛාරා අවිද්‍යාව පත්‍ය අපුඤ්ඤාභි සංඛාරා අවිඤ්ඤා අවිද්‍යාව පත්‍ය ආනිඤ්ඤාභි සංඛාරා මේක ටිකක් මේ විදිහට විස්තර වශයෙන් කියන්නට පුළුවන්. අවිද්‍යාව කියන්නේ නොදක්කම මෝඩකම. මේ නොදක්කම නිසා කුසල් රැස් කරනවා. මේ නොදක්කම නිසා අකුසල් රැස් කරනවා. මේ නොදක්කම නිසා ධ්‍යාන උපදව ගන්නවා. ආනින්ජාන සංඛාර කියන්නේ සිතේ නොසලෙන පත්වේටපත් වූ ධ්‍යාන තත්ත්වයක්. ඒ කියන්නේ සිත නොසලී පවතින තත්ත්වයේ පවතින ධ්‍යාන තමයි ආනින්ජ සංඛාර කියලා කියන්නේ. එතකොට ආනින්ජ ආනන්ජාභි සංඛාරය පුඤ්ඤාභි සංඛාරය පුඤ්ඤාභි සංඛාරය සෑම එකක්ම සිදුවන්නේ අවිද්‍යාව නිසා. මේ දේ තේරුම් ගන්නට ඕන මේ අවිද්‍යාව කියන එක නොදක්කම කියන එක බාහිර ලෝකයේ තියෙන දෙයක් නෙවෙයි තමාගේ සිත තුළම තියෙන ධර්මතාවයක්. නොදක්කම නැත්තම් මුලාව මේක තියෙන්නේ තමන්ගේ සිත තුළමයි වෙන කොහෙවත් තියෙන දෙයක් නෙවෙයි. ඉතින් ඒක නිසාම මේ සිත තුළ පවත්නා වූ මෝහය, අවිද්‍යාව, නොදක්කම මේ සෑම එකක්ම ප්‍රඥාව උපදවා ගැනීම තුළින් නැති කර ගන්නට පුළුවන්. මේ බාහිර ලෝකයක තියෙන දෙයක් නම් මේක අපිට නැති කරන්නට බෑ. තමන්ගේ සිත තුළ පවත්නා වූ නොදක්කම සිතින්ම නැති කර ගන්නට පුළුවන් ප්‍රඥා ආලෝකය ඇති කර ගැනීම තුළින්. මේක මෝහය කියන එක අවිද්‍යාව කියන අඳුරකට අපි උපමා කළොත් අන්ධකාරයක් නම් ප්‍රඥාව ආලෝකයක් වගේ. එතකොට ප්‍රඥාව ආලෝකය නම් ඒ ආලෝකය පහළ වුණාට පසුව අඳුරට සිටින්නට හැකියාවක් නැහැ. කියන්නේ අඳුරයි ආලෝකයයි දෙක එකවර පවතින්නට හැකියාවක් නැහැ. ප්‍රතිවිරුද්ධ ධර්මතා දෙකක්. අඳුර නැති වෙන්නට ඕන ආලෝකය ආවාට පස්සේ. කොපමණ කාලයක් අඳුර යම් තැනක තිබුණත් අවුරුදු දහස් ගණන් වෙන්න පුළුවන් දසදහස් ගණන් ලක්ෂ කෝටි අසංඛ්‍ය ගණන් වෙන්න පුළුවන් කල්පාන්තර ගණන් වුණත් වන්නට පුළුවන්. යම් තැනක අඳුරක් පවතිනවා නම් එතෙන්ට ආලෝකයක් ගෙන ගිය ගමන්ම ඒ අඳුර එතන නැති වෙනවා. ඒ අඳුරට තියා සිටින්නට බෑ. මම මේ තරම් කාලයක් තිස්සේ මම මෙතන සිටියා. ඒක නිසා මට යන්නට බෑ කියලා එහෙම කියන්නට හැකියාවක් නැහැ. ආලෝකයේ යම් අවස්ථාවකදී පැමිණියා නම් අඳුර එතනින් අයින් වෙන්න ඕන. ඒ වගේම තමයි මේ අවිද්‍යාව කියන ඒ නොදක්කම කියන ඒ මෝහය කියන සමාගයේ සිත තුළ ක්‍රියාත්මක වන්නා වූ මේ ක්ලේශ ධර්මය ප්‍රඥා ආලෝකයේ අරියතම භාවනාව තුළින් අත්දැකලා ප්‍රඥා ආලෝකයෙන් ඒ අවිද්‍යාව දැක්කොත් අවිද්‍යාව අපට නිරුද්ධ කරන්නට පුළුවන්. අවිද්‍යාව නිරුද්ධ වන්නේ රහත් කර රහත් වුණාට රහත් වුණාට පස්සෙයි. ඒකට රහත් වන්නට පෙර සෝවාන් වෙනවා, සකදාගාමී වෙනවා, අනාගාමී වෙනවා. ඉනේ මේ අවස්ථාවට සුදුසු සුදුසු පරිදි, ඒ කියන්නේ සෝවාන් වෙනකොටත් යම් ප්‍රමාණයකට අවිද්‍යාව දුරු වෙනවා. සකදාගාමී වෙනකොටත් අවිද්‍යාව දුරු වෙනවා. අනාගාමී වෙනකොටත් අවිද්‍යාව යම් පමණකට දුරු වෙනවා. රහත් වෙනකොට අවිද්‍යාව සම්පූර්ණයෙන්ම දුරු වෙනවා. එතකොට මේ අවිද්‍යාව දුරවන්නේ ප්‍රඥා ආලෝකයේ තුලින් ඒක ඔය පොත්පත් වලින් කියවලා ලබන ආලෝකයෙන් නැති කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. සමාගේ හද තුලින්ම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම ඇති විය යුතු ධර්මයක්. ආදී ප්‍රඥාලෝකයන් මේ විශේෂයෙන්ම විදර්ශනා භාවනාව තුළින් ඒක අත්දකින්නට ඕනේ. ඒ අත්දැකීම තුළින් තමයි අවිද්‍යාව දුරු කරන්නට පුළුවන්. ඒකට අවිද්‍යාව නිසා නොදත්තම නිසා කුසල් රැස් කරනවා අකුසල් රැස් කරනවා කුසල අකුසල දෙකම වන කුසල සත්‍යයටම අයන් අන්තර්ගත වන කුසල අකුසල දෙකම කියන එකයි වචනේ කුසල සත්‍යයටම ඇතුළත් වෙන ධ්‍යාන සත්‍යනොත් ඇතුළත් ඒක ඒ අවිද්‍යාව තුළින් සිදු වෙනවා මේ අවිද්‍යාව තුළින් මේවා සිදු වෙනවට සිදු වෙනවයි කිව්වට මෙහි විශේෂයෙන්ම තේරුම් ගන්නට ඕන කාරණාවක් තියෙනවා. අවිද්‍යාවට කිසිම ඕනකමක් නැහැ. කුසලයක් සැස් කරලා දෙන්නටවත් අකුසලයක් සැස් කරලා දෙන්නටවත්. අවිද්‍යාව විසින් කුසලයක් සැස් කරලා දෙන්නෙත් නැහැ අකුසලයක් සැස් කරලා දෙන්නෙත් නැහැ. මේකට මෙයාට තරමක් පැටලෙලි සහිත වන්නට පුළුවන්. මා කියවේ අවිද්‍යාව නිසා කුසල කුසල ආදී සංස්කාර සැත් වෙන අවිද්‍යාව පත්‍ය සංඛාරක. ඊට පස්සේ අපි කියවේ අවිද්‍යාවට ඕනකමක් නැහැ කුසල රැස් කරලා දෙන්නටවත් අකුසල රැස් කරලා දෙන්නටවත්. ඒ වගේම අවිද්‍යාවට හැකියකමකුත් නැහැ කුසල් රැස් කරලා දෙන්නටවත් අකුසල් රැස් කරලා දෙන්නට. නමුත් අවිද්‍යාව තියෙනකොට අවිද්‍යාව හේතුව ඒ හේතුව තියෙනකොට ඒ ප්‍රතිඵලයක් වශයෙන් කුසල කුසල කම්ම රැස් වීමක් සිදු වෙනවා. මේක තේරුම් ගන්න බලන්න ඕනේ. කියන්නේ අවිද්‍යාව ආවේ තුලින් කුසල කුසල කම්ම රැස් කර දෙන්නෙත් නැහැ රැස් කර දීමට හැකියකමකුත් ඒක නැහැ. නමුත් ඒ හේතුව තියෙන නිසා ඒ ප්‍රතිඵලයක් වශයෙන් ඒ සංස්කාර ධර්ම රැස්වීමක් සිදු වෙනවා. අවිද්‍යාව පත්‍ය සංස්කාර. එතකොට මේ අවිද්‍යාව තුළින් සංස්කාර රැස් වෙනවා කියන කාරණාව තේරුම් ගැනීම සඳහා අවිද්‍යාව ක්‍රියාත්මක වන්නේ කොතන සිටද කියන කාරණාව පළමුවෙන් අවබෝධ කර ගැනීම සුදුසුයි. දැන් අපි දන්නවා තමන්ගේ ශරීරයේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස් කියන ඉන්ද්‍රියන් තියෙනවා. ඇහැට රූප හම් වෙනවා කනට ශබ්ද නාසයට ගඳ සුවඳ දිවට රස කයට වේදේ ස්පර්ශ මනසට වේද දේවල් අරමුණු වෙනවා ඊට පස්සේ සිතිවිලි පහළ වෙනවා මේ සිතිවිලි පහළ වුණාට පස්සේ කයෙන් ක්‍රියා කරනවා සිතින් ක්‍රියා කරනවා වචනයෙන් ක්‍රියා කරනවා කායික වාචික මානසික ක්‍රියා කරනවා යම් කිසි සත්‍යයක් ක්‍රියාත්මක වෙනවා කියන්නේ මෙන්න මේ தත්ත්වය. ඒ කියන්නේ ඇහැට රූපයක් දැකලා සිතවිලි පහළ වෙලා කායික හෝ වාචික මානසික ක්‍රියාවක් කරනවා නම් ඒ වගේම කනට ශබ්දයක් ඇහිලා සිතවිලි පහළ වෙලා ඒ තුලින් කායික ක්‍රියාවක් වාචික ක්‍රියාවක් හෝ මානසික ක්‍රියාවක් සිදු කරනවා නම් ඒ සත්‍ය ක්‍රියාත්මකයි කියලා. ඒ සත්‍යය ක්‍රියාත්මක වෙනවා කියලා කියනවා. නාසයට ගඳ සුවඳ ඇවිල්ලා දිවට රස ගෑවිලා කයට ස්පර්ශ ඇවිල්ලා මනසට විවිධ දේවල් අරමුණු වෙලා ඒ නිසා කායික වශයෙන් හෝ වාචික මනසෙන් හෝ මානසික වශයෙන් හෝ යම්කිසි ක්‍රියාදාමයක් සිදු කරනවා නම් අන්නේ ක්‍රියාදාමයේ සිදු කරන අවස්ථාවේදී ඒ සත්‍යය ක්‍රියාත්මක වෙනවායි කියලා කියනවා. එතකොට මේ ක්‍රියාදාමයේ සිදු නොවනවා නම් ඒ සත්‍යය අපි සත්‍යය කියන්නේ අපි මේ සම්මත වශයෙන් පිළිදලා ඒ සත්‍යය නිසල තත්වයක සිටින. ඔය නිදාගෙන ඉන්නවා වගේ සීනටි කළා වගේ තත්ත්වයක හේතින සිටින. එතකොට මේ අවිද්‍යාව ක්‍රියාත්මක වන්නේ අර නිදාගෙන සිටින අවස්ථාව සීනටි කරලා තියෙන අවස්ථාව වෙන ඒක එවැනි අවස්ථාවකදී නෙවෙයි. සත්‍ය ක්‍රියාත්මක වන අවස්ථාවකදී අවිද්‍යාව ක්‍රියාත්මක වන්නේ. අවිද්‍යාව සිත තුළ තියෙන නාමයේ චෛතසික ධර්මයක්. ඒක ඒක නිසා සිත ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අවිද්‍යාවට ක්‍රියාත්මක වෙන්න එකමක් නෑ. එතකොට දැන් මෙතන මේ ක්‍රියාත්මක වන සත්‍යය කොතනින්ද පටන් ගන්නෙ කියලා බලන්නට ඕන. දැන් අපි උදාහරණයට ඇහැට රූපයක් දකිනවා කියලා හිතමු. ඇහැ තියෙනවා. මේ ඇහැ කියන එක අවිද්‍යාව නෙවෙයි. ඇහැ කියන එක අවිද්‍යාව නිසා හටගත් ප්‍රතිඵල ධර්මයක් වූ රූපයක්. ඒ කියන්නේ අවිද්‍යාව කියන එක නාම ධර්මයක්. සිතේ පහළවන ධර්මයක්. ඇහැ කියන එක රූප කොටසක්. එතකොට මේ ඇහැ කියන එක අවිද්‍යාව නෙවෙයි. ඇහැ පහළ වුණේ අවිද්‍යාව නිසා මේ නැවත ඉපදුණු දෙයක්. එතකොට අවිද්‍යාව ප්‍රත්‍යයෙන් අවිද්‍යාව හේතෙන් අවිද්‍යාව නිසා ඇහැ පහළ වුණාට ඇහැ අවිද්‍යාව නෙවෙයි. දැන් ඇහැට පෙනෙන්නේ රූප. Tamange ඇඟක් පේනවා බාහිර අයගේ සත්‍යංගේ ජීවී වස්තුන් ජීව සත්‍යයන් පේනවා. අජීවී ඕනෑම දෙයක් ඇහැට පේනවා මේ ඔක්කොම රූප. ඇහැට පෙනෙන රූප. මේවා එකක්වත් Tamange රූපේ Tamange ඇහැට පේනවා. මේ Tamange රූපස්කන්ධයේ අවිද්‍යාව නෙවෙයි. අවිද්‍යාව සිත තුළ ක්‍රියාත්මක වන නාම ධර්මයක් කියලා මා කලින් කිව්වා. මේ අවිද්‍යාව හේතු කොටගෙන සත්‍ය කොටගෙන පහළ වූ රූප කොටසක් රූපයක් තමයි මේ අපේ ඇඟ කියන්නේ. ඒක ඇඟ අවිද්‍යාව නෙවෙයි. මේක තේරුම් ගන්න. ඇඟ ඇහැට පෙනෙන කවර රූපයක් ගත්තත් එහෙමයි. තමන්ගේ දුවෙක් පුතෙක් කියලා හිතමු. ඒ එකක්වත් අවිද්‍යාව නෙවෙයි. ඒ තමන්ගේ පුතාණන් උදාහරණයට අපි කතා කරන්නේ. ඒ පුතා කියන එක්කෙනා කයාගේ කර්ම ශක්තිය තුළින් අවිද්‍යාව පාදක කරගෙන එයාගේ රූපය නිමිත වෙලා තියෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව හේතුවෙන් කර්ම රැස් වුණා. ඒ කර්ම රැස් වීම තුළින් මේ රූපය හැදුණා. එතකොට මේ රූපය අවිද්‍යාව නිසා හටගත් ප්‍රතිපලයක්. නමුත් මේ රූපය අවිද්‍යාව නෙවෙයි. ඇහැට පේන අජීව වස්තුන් තියෙනවා. පණ නැති දේවල්, දස් කොළන්, ගෙවල් දොරවල්, යාන වාහන. මේකක්වත් අවිද්‍යාව නෙවෙයි. ඒ ඒවා ස්වභාවික ධර්මතාවයන්. එතකොට ඇහැ අවිද්‍යාව නෙමෙයි රූප අවිද්‍යාව නෙමෙයි. දැන් ඇහැට රූපේ දැක්කාට පසුව චක්කු විඥානය කියන සිත පහළ වෙනවා. ඒ කියන්නේ රූප දකින සිත. රූපයක් දැක්කාට පස්සේ හඳුනා ගැනීමක් දැනීමක් පහළ වෙනවා. ඒ දැනීමට තමයි අපි චක්කු විඥානය කියන්නේ. ඇහැ නිස්සය කරගෙන ඇහැ අසුරු කරගෙන පහළවන නිසා ඇහැට චක්කු කියලා පාලියෙන් කියන්නේ ඒක නිසා චක්කු විඥානය කියලා කියනවා ඇස අරමුණු කරගෙන ඇස නිස්සය කරගෙන ඇතිවන දැනීම මේ චක්කු විඥානය කියනකොට ඒ චක්ක විඥානය කියන නායක සිතේ ප්‍රවත්නා වුණාම ධර්මයක් මේ නාම ධර්මය අවිද්‍යාව නිසා පහළ වූ එකක් නෙවෙයි. ඒ නාම ධර්මයේ තුල අවිද්‍යාව නැහැ. මේක මේ අභිධර්මයේ තියෙන පොත්වල කියන කාරණාවලට වැරදි මේ සම්ප්‍රදායික අදහස් වලට විරුද්ධයි. දැන් අභිධර්මයේ පොත්වල තියෙනවා ඇහැට ප්‍රිය රූපයක් පේනවා නම් ඒක කුසල කර්මයකින් පහළ වෙච්ච දෙයක් කියලා. ඇහැට අප්‍රිය රූපයක් පේනවා නම් ඒක අකුසල කර්මයකින් පහළ වෙච්ච එකක්. ඒක නිසාම මේ චක්කු විඥානය කොටස් දෙකකට අපි ධම්මේ බෙදෙනවා. කුසල පැත්තට චක්කු විඥානයකුයි අකුසල පැත්තට චක්කු විඥානය කියලා. එතකොට මේක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්. ඔය පසුකාලීන වශයෙන් අභිධර්ම පොත්වල ලියවිච්ච වැරදි හරියට තියෙනවා. ඉතින් ප්‍රායෝගික වශයෙන් බලන කෙනෙකුට ඒ වැරදි හරියට පැහැදිලිවම Tamanට ප්‍රත්‍යක්ෂ ලෙසම අවබෝධ වෙනවා. එතකොට අපි දැන් මේ ආයත කියමු උදාහරණයක්. දැන් අපි ඊට මේ තාම ලස්සන කාන්තාවක් වෙන තව පුරුෂයෙක් ඉන්නවා. එයාට ඉතාම ප්‍රිය කරන කෙනෙක්. ඒ තම එතනම ඉන්නවා. එයා පින්නන්නට බැරි පොරම හතුරියක් වශයෙන් සැලකන කෙනෙකු. දැන් මේ දෙන්නම අර ලස්සන කාන්තාවකේ දකිනවා. දකින්නකොට අර එයා ප්‍රිය කරන, එයාට ආස කරන, ඇලුම් කරන, ආදරය කරන කෙනාට ඒක ප්‍රිය වස්තුවක්. ඒ රූපේම දකින්න අරයා පෙන්වන්නට බැරි බද්ධ වරයෙන් කටයුතු කරන සංසාරික හතුරෙක් වෙන්නත් පුළුවන් නැත්නම් මේ මේ ජීවිතයේදී හතුරුකමක් ඇති කරගත්තු කෙනෙක් වෙන්නත් පුළුවන් කවර හේතුවක් නිසා හෝ පෙන්වන්නටවත් බැරි පුද්ගලයෙකුත් එතන ඉන්නවා. එයාට ඒ රූපය අප්‍රිය වස්තුවක්. එතකොට ඔය අභිධර්මයේ කියන විදිහට ප්‍රිය වස්තුන් දකින්නේ කුසල කර්මයක විපාකයකින් අප්‍රිය වස්තුන් ඇහැට පෙනෙන රූප දකින්නේ අකුසල කර්ම විපාකයකින් කියන කතාව ගැළපෙන එකක් නෙවෙයි. මොකද ඒ එකම ගාන්ධාව දෙන්නම දෙක දෙකවර දෙන්නේ දකින්නේ. දෙදෙනාගේ සිත තුළ එක්කිනෙකට දෙදෙනාගේ සිත තුළ චක්කු විඥානේ රූපය දැකීමේ සිතක් පහළවන්නේ. එතකොට මේ චක්කු විඥාන එක්කිනෙකට කුසල පාක්ෂිකයි අර හොඳයි හොඳයි ලස්සනයි ආදරය කරන කෙනාට. නරක කෙනාට අකුසල විපාකයක් කියලා ඔය අභිධර්ම පොතවල තියෙන මේකට තේරෙන්න ඕන. ඒක නිසා මේ අභිධර්මයේ කියන පොත්වල තියෙන හුඟක් කරුණු සත්‍යම දේවල් නෙවෙයි කියලා. එතකොට මේ චක්ක විඥානය කියන එක රූපේ නිස්සරය කරගෙන ඇහැ නිස්සරය කරන රූපේ පාදක කරගෙන පහළ වෙන නාම ධර්මයක් මේක ඇති වෙනකොට කිසිසේත්ම අවිද්‍යාව ක්‍රියාත්මක වන්නේ එතින් මේ දක්වා අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඇහැ තිබුණා අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ රූප තිබුණා අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ දැන් චක් විඥානය ඇති වුණා තවම අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ චක්ඛුඥානය කියන එක අභිධර්ම පොත්වල හැටියට කියන්නේ විපාක සිතක් කියලා. කියන්නේ කලින් කරන ලද කුසලයක කුසලයක විපාක සිතක් කියන්නේ. එතකොට විපාක සිත් පහළ දෙනකොට එතන අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට හැකියාවක් කොහෙත්ම නැහැ. ඒක එකක්. එහෙම නැති වුණත් චක්ඛුඥානය කියන සිත පහළ වෙනකොට අවිද්‍යාව එතන ක්‍රියාත්මක වන්නේ මේ මේ දැනට තියෙන තත්ත්වය මම මේ කියන්නේ පස්සෙට අපි ඒක ක්‍රියාත්මක වන ආකාරය කියනවා. එතකොට දැන් ඔන්න චක්කු විඥානය ඇති වුණාට පස්සේ මොකක්ද ඇතිවන්නේ? චක්කු සම්පස්සය ඇතිවෙනවා. ඒ කියන්නේ ඇහැ තිබුණා, රූපේ තියෙනවා, ඇහැයි රූපයයි ගැටුණා, චක්කු විඥාන කියන සිත පහළ වුණා. දැන් ඔන්න ඒ තුයේ චක්කු සම්පස්සය පහළ. සම්පස්සය කියන්නේ සිතින් ගිහිලා රූපේ ස්පර්ශ කරනවා. ඒ කියන්නේ ඇහැට දැකපු රූපය සිතින් ස්පර්ශ කළා. ඒ චක්කු විඥානය ඇතිවීමත් සමගම ඒක සිදු වුණා. ඒක නිසා ඇහැයි රූපයයි චක්කු විඥානයයි කියන තුන් දෙනා තුන කරුණු තුනේම එකතුවට චක්කු සම්පස්සේ කියලා කියනවා කිය බුදුහාමුදුරුවෝ දක්වලා තිබෙනවා. මෙයාට මම කලින් කියලා තියෙනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගතේ චක්කු සම්පස්සෝ කියන පාඩේ. ඇහැයි රූපයයි ගැටීම නිසා චක්කු විඥානය ඇතිවෙනවා ඒ තිදෙනාගේ එකතුවට චක්කු සම්පස්සේ කියලා කියනවා මේ චක්කු සම්පස්සේ පහළ වෙනකොට එතනත් අවිද්‍යාව ක්‍රියාත්මක වන්නේ නැහැ දැන් පස්සේ ඇති වුණාට පස්සේ දැන් රූපේ දැක්කා ඇහැට රූපේ පෙනුණා දැන් මනසින් ගිහිලා ස්පර්ශ කළා මනසින් ස්පර්ශ කිරීම නිසා පස්ස පත්‍ය වේදනා ඔන්න වේදනාවක් ඇති වෙනවා අර ඉස්සල්ලාම ගත්ත උදාහරණයට කිව්වනම් ලස්සන කාන්දා රූපේ දැක්ක හොඳයි හොඳයි ලස්සනයි කියලා ආදරය කරපු කෙනාට ඒක දකිනකොට සුඛ වේදනාවක් ඇති වෙනවා. එයා කෙරෙහිම නරක බද්ධවයෙන් කටයුතු කරන ඊර්ෂ්‍යා කරන එයාට කැමති නැති කෙනාට ඒ රූපේ දැක්කම ඔන්න දුක් වේදනාවක් ඇති වෙනවා. දැන් ඉතින් අර ස්පර්ශය නිසා තමයි වේදනාව ඇති වෙන්නේ. ඔය මොකක්වත් නැති මඳහත් පුද්ගලයෙකුත් එතන ඉන්නවා කියනකො එතන ඇලීමකුත් නැහැ, බැඳීමකුත් නැහැ. ටිකක් භාවනාවක් දියුණු කෙනෙක් වාගේ. එයාට ඒක දැක්කම මඳහත් වේදනාවක් ඇති නැහැ, ඇලීමක් ඇති වෙන්නේ නැහැ, ගැටීමක් ඇති වෙන්නේ නැහැ, දුක් වේදනාවක් ඇති වෙන්නේ නැහැ, සැප වේදනාවක් ඇති වෙන්නේ නැහැ, මඳහත් වේදනාවක් ඇති වෙනවා. දැන් මෙන්න අවිද්‍යාව ක්‍රියාත්මක වන්න ආරම්භ වන්නේ මෙන්න මෙතන. මම මේ කතා කරන්නේ අවිද්‍යාව තුළින් සංස්කාර ප්‍රායෝගික වශයෙන් වැස්සන ආකාරයක්. මේවා පොත්පත් වලින් මෙයාට කවදාවත් කියවන්නට ලැබිලා නැහැ, අහන්නට ලැබිලා නැහැ. ඒක නිසා මේවා පළමුවෙන් අහනවා වෙන්නත් පුළුවන්, නොතේරෙන්නත් පුළුවන්, තේරුම් ගන්නට බලන්න. ඔන්න එතකොට දැන් අපි කියවා රූපයේ තුල අවිද්‍යාවක් නැතේ. ඇහැ තුල අවිද්‍යාවක් නැතේ. රූපයේ තුල අවිද්‍යාවක් නැතේ. ඊළඟට චක්කු විඥානයේ තුල හෝ චක්කු සංපස්සේ තුල අවිද්‍යාව නැත. චක්කු සංපස්සේ නිසා වේදනාවක් ඇති වුණොත් එහෙම ඒ වේදනාව ඇති වෙනකොට අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පුළුවන් කියන කතාව. දැන් මේකේ තියෙනවා ඕකේ අනිත් පැත්තකුත්. මේ ඇහැ තියෙනවා Tamange ඇහැ. මේ ඇහැ අරගෙන ඒකට ආශ කරනවනම් ඔන්න අවිද්‍යාව පහළ වෙනවා. ඇහැ අරගෙන ඒකට මානෙ ඇති වෙනවනම් මගේ ඇස් දෙක බොහොම හොඳයි, ලස්සනයි, නිල් පාටයි, මගේ කෙනීම හරි ඔත්තට තියෙනවා ආදී වශයෙන් ඇති වෙනවනම් ඔන්න අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා. ඇහැ අරගෙන මේක මගේ ඇහැ, මගේ ඇහැ මේ මම එහෙම හිතනවා නම් මානයක් ඇති කරගන්නවා නම් දිත්‍යයක් ඇති කරගන්නවා නම් අන්න එතකොටත් අවිද්‍යාව ඇති වෙනවා. එතකොට ඇහැ නිස්සය කරගෙන මේ විදිහට යම් කිසි කැමැත්තක් ඇහැට ඇති වෙනවා නම් Tamanගේ හැට කැමැත්තක් ඇති වෙන්නත් පුළුවන් Taman දකින වෙන කෙනෙකුගේ හැට කැමැත්තක් ඇති වෙන්නත් පුළුවන් ඒ කැමැත්ත ඇති වෙනකොට ඔන්න අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා එතකොට ඇහැට පෙනෙන රූප ඇහැ දැන් අපි මේක අද කතා කරන්නේ ඇහැ අරගෙන ඡන්දය කැමැත්ත ඇති වුණා ඊළඟට ඇහැට රාගයක් ඇති වෙන්නත් පුළුවන් තමන්ගේ හැටත් රාගයක් ඇති වෙන්න පුළුවන් වෙන කෙනෙකුගේ හැටත් රාගයක් ඇති වෙනවා. එතකොටත් ඔන්න අවිද්‍යාව ඇති වෙනවා. දැන් මේකෙන් මම මේ කියනකොට මේ ඇයිද තේරුම් ගත යුතු ප්‍රධානතම කාරණා මොකද්ද දන්නවද? ඇහැ තුල අවිද්‍යාව නැහැ. නමුත් ඇහැ නිසා තමාගේ සිත තුළ මේ අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පුළුවන්. ඇයි මෙහෙම ක්‍රියාත්මක වන්නේ? මේවන් දන්නාකම ඒතනක් තවිද. අවිද්‍යාව නිසාම අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා. يعني මේවා අපි තම සාත් වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා කියලා. ඔයාට වෙන කෙනාට ඉතින් මොකක්වත් ප්‍රශ්නයක් නෑ නේද? රෝගේ දැක්ක දැක්ක දැකීම මාත්‍රෙන් නතර එතනින් ඉවරයි. හොඳයි කියලා හිතන්නේත් නැහැ, ලස්සනයි කියලා හිතන්නේත් නැහැ, කැතයි කියලා හිතන්නේත් නැහැ, ගැහණියක් කියලා මිනිහෙක් මොකක්වත් නැහැ. ඕන නම් ඕන විදිහකින් හිතන්න පුළුවන් මේක වෙනම දෙයක්. નિરાයාසයෙන් එහෙම සිතුවිලි එන්නේ දැකීම, දැකීම මාත්‍රෙන්ම නතර වෙනවා. එතකොට එයාගේ සිත තුළ අර විදිහට කෙලෙස් ධර්ම අවිද්‍යාව කිසිවක් පහළවන්නේ සාමාන්‍ය පුත්තජන ලෝකයේ සත්‍යාගේ සිත තුළ මේ ඇහැ පාදක කරගෙන විවිධාකාර ඔය කියන ලද සංස්කාර ධර්ම සිත තුළින් ජනිත වෙනකොට අවිද්‍යාව පහළවන්නට පුළුවන්. පහළ වෙනවා. මේක තේරුම් ගන්න. අවිද්‍යාව පත්‍ය සංඛාර. අවිද්‍යාව තුළින් සංස්කාර රැස් වෙනවා. දැන් ඇහැ අරගෙන තමන්ගේ ඇහැ අරගෙන මේක මම මේක මගේ මේක හොඳයි මේක ලස්සනයි නැත්නම් මේකට රාගයක් ආසාවක් ඇති වුණා නැත්නම් ගැටීමක් ඇති වුණා අර එක මිනිහෙක් මෙතන ඇවිල්ලා මෙතන ඉඳගෙන අඬන්න පටන් ගත්තා මේ ඇස් දෙකට මම ස්වාමීන් වහන්සේ මම මේ ඇස් දෙකට මටම ඇනගෙන අන්ත කරගන්න වෙන මේකෙන්මයි මම මේ තමන් දුක් විඳින්නේ කෙලෙස් ඇති කරගන්නේ කියලා මේ දැන් මාසයක් විතර ඇතුළත අඬන්නයි පහ නිසා පටිගය ඇති වෙනවා තමන්ගේ මහත් නිසා සංස්කාර ගන්නවා. පටිගේ ජනිතය. මේ විදිහට ඇහැ නිසා රාගය, පටිගේ, ඡන්දය කැමැත්ත නොයෙක් දේවල් පහළවන්නට පුළුවන්. මේ ඔක්කොම දේවල් සිත තුළ ක්‍රියාත්මක වන්නේ ඇහැ තුළ නෙවෙයි. නැයි මේ සිත තුළ මේවා ක්‍රියාත්මක වන්නේ තමන්ගෙම තියෙන මෝඩකමට. මෝඩකම නිසාම මෝඩකම ඇති වෙනවා. ඒ කියන්නේ මෝඩකමම තවත් මෝඩකම් ඇති මෝඩකම ඇති කර දීම සඳහා අවිද්‍යාවම අවිද්‍යාව ඇති කර දීම සඳහා හේතුපාදක වෙනවා. දැන් ඔන්න ඇහැ පිළිබඳ ඒ කාරණාවක ඇහැට පෙනෙන රූප, බාහිර රූපයක්. ඇහැට පේන. දැන් බාහිර රූපේ තුල අවිද්‍යාව නැහැ. මේ දකින්නට රූපය දැකලා මෙයා ලස්සනයි හොඳයි ලබා ගන්නට ඕනේ මෙවැනි බඩුවක් මටත් තියෙනවා නම් හොඳයි ගන්නට ආසාව දෙඩි ලෝභය ඉතින් නැත්තම් ගැටීම තරහව ඊර්ෂ්‍යාව ඕනේ කටින්නට පුළුවන් අර දකින්නද රූපේ තුල මෙයා මොකක්වත් නැහැ රූපේ ඔය පැත්තකින් රූපේ පාඩිය තියෙනවා අද තමන්ගේ සිත තුළ මේ නාම ධර්මයන් මේ සංස්කාර ධර්මයන් ක්‍රියාත්මක වන්නට පුළුවන් නොදන්නා කෙනෙකුගේ සිත තුළ එතකොට මේවා නොදන්නාකම නොදන්නා පුද්ගලයා රහත් නොවූ කෙනෙක් දන්නා කෙනා රහත් වූ කෙනෙක් ඒක නිසා රූපයක් දැක්කට පස්සේ ඕවා ගැන මොනවත් හිතෙන්නේ නැහැ ඒක එච්චරයි එතනින්ම නතර වුණා මොනවත් නැහැ අනිත් අයට එහෙම නෙවෙයි ඒ රූපේ දැක්කාට පස්සේ අර තමන්ගේ ඇහැ ගැන සිතුවිලි පහළුනේ යම්සේද ඒ වගේම බාහිර රූප ගැන අන්තොන්න විවිධ සිතුවිලි පහළ වෙනවා විවිධ දේවල් ඇදීම් වෙන්න පුළුවන්, බැඳීම් වෙන්න පුළුවන්, රාගය වෙන්න පුළුවන්, ආදරය වෙන්න පුළුවන්, ගැටීම් වෙන්න පුළුවන්, ඊර්ෂ්‍යාව වෙන්න පුළුවන්. නැත්තම් ඉතින් කරුණාව, න්‍යාසෝපත් ඒවා, එනා දුකින් මිදේවා, ඒවා වෙන්නට පුළුවන්. කුසල් හරි අකුසල් හරි ඕන එකක් වෙන්නත් පුළුවන්. ඔය සංස්කාර ධර්ම සිත තුළින් ක්‍රියාත්මක වෙනකොට අර රූපය නිසා අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. මම කලින් කිව්වේ රූපය තුල අවිද්‍යාව නැහැ කියලා. මේ කියන්නේ ඒ රූපය නිසා අවිද්‍යාව ඇති කරගෙන ඇති කර ගන්නවා නැත්නම් ඇති වෙනවා. ඒ රූපය තුල අවිද්‍යාව නැහැ. නමුත් ඒ රූපය නිසා ඒකට විවිධාකාර කුසලෝ අකුසල චිත්ත සංස්කාර ධම්ම ඇති වෙනකොට අන්න එවිට අවිද්‍යාව පහළවන්නට පටන් ගන්නවා කියන්නේ. එතකොට දැන් රූපය ගැන කතා කරලා චක්කු විඥානය. ඇහැට දැනෙන රූපය පෙනුනා, ඇහැ රූපය එකතු වීම නිසා ඒ රූපේ දැනීම ගැන ඒ රූපේ දැනී රූපය ගැන දැනීමක් පහළ වෙනවා චක්කු විඥාන සිත. එතකොට මේ චක්කු විඥාන සිත මම කලින් කිව්වා විපාක සිතක් කියලා විධම් පොත්වල හැටියට එතකොට මේ චක්ක විඥාන සිත තුළ රාගයක් මේ කියන්නේ ඒක ඒකතරී අවිද්‍යාවක් නැහැ කියලා කියනවා. ඒ වුණාට මේ චක්ක විඥාන සිත මම කියලා කෙනෙක් හිතනවා නම් මේක මගේ ධර්මයක් කියලා හිතනවා නම් මොන අවිද්‍යාව කියන්න පන්න පටන් ගන්නවා. ඒ චක්ක විඥාන සිත අතීතයේ දැකපු එකක් වෙන්න පුළුවන්. දැන් දැකපෙන් දැන් දකින චක්ක විඥාන සිතක් වෙන්න පුළුවන් අනාගතයේ ඇති කරගන්නොත් හිතන චක්ක විඥාන සිතක් වෙන්න පුළුවන්. මේ කවරක් හෝ අරගෙන මනසින් විවිධාකාරයෙන් ආශා කිරීමක්, ඇලීමක්, බැඳීමක් ඇති කරගන්නවා නම් ඡන්දයක් කැමැත්තක් ඇති කරගන්නවා නම් මේ සිත නැවත නැවත ඒ රූපය දැක දැක ඒ සිත ඇති කරගන්නට කැමැත්තක් ඇති වෙනවා නම් දැන් බාහිර වශයෙන් ඇහැට බලන් දකින්න අවබෝධ කරගන්නත් පුළුවන්. ලස්සන රූපයක් ඇහැට දැක්කම නැවත නැවත ඒ රූපෙම දැක දැක ඉන්නට කැමැත්තක් ඇති වෙනවා බොහෝ දෙනෙකුට. ඒ ඇති වෙන්නේ අර චක්කු විඥානසිත නැවත නැවත උපදවා ගන්නට ඕනකම ඕකේ සිත තුළ තියෙන නිසා. ඒක සංස්කාර ධර්මයක් අනිත්‍ය දෙයක් ආදී මොකක්වත් දන්නේ. ඉතින් මේ මෝඩකම නිසා ඉතින් චක්කු විඥානසිත ක්‍රියාත්මක වෙනකොට අවිද්‍යාව ඇති වෙන්නට පුළුවන්. අවිද්‍යාව ඇති කර ගන්නවා මෝඩය විසින්. බාල පුත්තජන සත්‍ය විසින්. එතකොට අන්න චක් විඥානයව චක්කු සම්පස්සේ. ඇහැට රූපේ දැකලා චක් විඥානය තුන මනසින් ගිහිල්ලා ස්පර්ශ කරා. මේ මනසින් ගිහිල්ලා රූපේ ස්පර්ශ කරන එකට කැමැත්තක් ඇති වෙනවා. ඉතින් නැවත නැවත ඒ රූපේ සිතින් ස්පර්ශ කරන්නට බලනවා. සමහරට දැන් දැකපු රූපයක් එන්න පුළුවන් පස්සට ගිහිල්ලා ඒක මනසින් හිත හිත හරි ඒ රූපේ මනසින් ස්පර්ශ කර කර සතුට වෙන අවස්ථා අනන්තවත් තියෙනවා අනාගතේ දකින්න යන රූපයක් ගැන හිත සිතා දැන් ඒ මනෝ ස්පර්ශය ගැන හිත හිතා සතුට වෙන අවස්ථා තියෙනවා. මේ වචනේ මෙහෙයට ගැඹුරු වන්නට පුළුවන් මනෝ ස්පර්ශය කියවට. නමුත් මේ ක්‍රියාත්මක වන ධර්මතාවය ওই තරම් ගැඹුරු දෙයක් නෙවෙයි. වචනේ තරම් ගැඹුරු නෑ. ඒක පහසෙන් තේරුම් ගන්නත් පුළුවන්. එතකොට ඔන්න ස්පර්ශය තුළ වේදනාවක් නැහැ. ඒ ස්පර්ශය තුළ විඥානීය අවිද්‍යාව නැහැ, නොදක්කම මෝඩකම නැහැ. නමුත් ස්පර්ශය නිසා මෝඩකම අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්නට පුළුවන්. මේ සෑම අවස්ථාවකදීම මේ தත්ත්වය උද්ගත කර දුන්නේ කුමක් නිසාද? තමන්ගේ සිත තුළ නියම தත්ත්වයේ නියම ආකාරයෙන් දකින්නට නොහැකි අවිද්‍යාව තිබුණ නිසා තිබෙන නිසා එතකොට මෝඩකම නිසාම මේ අවිද්‍යාව නැවත නැවතත් දියලන්නට පටන් ගන්නවා කියන්නේ මෝඩකම කියන එක පුංචි පැලයක් නම් ඕක ලියලා ලියලා මහා විශාල ගහක් වනවා ඇසේ මේ මෝඩකමම තව තවත් තව තවත් ලියලා ලියලා වැඩෙන්නට පුළුවන් දැන් ඔන්න චක්ක සම්පස්සේ තුලත් අවිද්‍යාව නැහැ. නමුත් චක්ක සම්පස්සේ නිසා අවිද්‍යාව ඇතිවන්නට පුළුවන් කියලා කියනවා. දැන් මේ ටික කියනකොට මේ ධර්මයේ අහපු හැට තරමද්දුවට අවබෝධ වෙන්නට ඕන ප්‍රඥාව තියෙනවා නම් හදවතට පේන්නට ඕන දුක්ඛ සමුදය සත්‍ය අපි විස්තර කරනකොට ආකාර 60කින් දුක්ඛ සමුදය සත්‍ය විස්තර කරා. මේ සෑම එකක්ම දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් බුදුහාමුදුරුවෝ සතර සත්‍යපට්ඨාන සූත්‍රයේ දක්වා ඇති ආකාරය කියවා. දැන් තේන්නට ඕන මේ දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වෙනවා. දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ අවිද්‍යාව අනුකේශයක් නෙවෙයි. දුක්ඛ සමුදය සත්‍ය සංහාව කියලා දේශනා කරලා තියෙනවා සංහාව ඇතිවන්නේ අවිද්‍යාව නිසා සංනික්‍රම දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ අවිද්‍යාව. එතකොට එදා කරපු මේ දේශනාවේ ගැඹුරු විවිධ දක්නා නුවණ අවබෝධයක් දැන් ඇතිවන්නට ඕනේ. මේවා මේ බලෙන් ඇති කර දෙන්නට පුළුවන් දේවල්, පෝවන්නට පුළුවන් දේවල් නෙවෙයි. සමාජයේ හද තුළින් පෙනී ආ යුතු අවබෝධ විය යුතු ධර්ම. ඒකයි මේ ධර්මයේ ගැඹීරයි කියන්නේ. ගැඹුරුයි කියන්නේ. මෝඩයන්ට මේ ධර්මයේ තේරුම් ගන්නට බෑ. ප්‍රඥාවන්තයන්ට පමණයි මේ ධර්මයේ තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එතකොට ඔන්න දැන් චක්ක සම්පස්සේ ආව පස්සපත්‍ය වේදනා. මං කියවා වේදනා අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්නෙ මෙතනින් කියලා. දැන් මේ දක්වා කියපු කරුණලක් අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගත්තා. පටන් ගත්තේ මෝඩකම නිසා. යම් කිසි කෙනෙක් මේවා කෙරෙහි අවබෝධයක් ඇති කරගෙන ඈ තිබුණ ඇහැගෙන කිසිම දෙයක් හිතන්නේ නැතුව ඉන්නවා නම් ඔතන අවිද්‍යාව නැහැ. රූප දැක්කව ගැන මොකක්වත් හිතන්නවන් තියෙනවා නම් අවිද්‍යාව නැහැ. ඇති වෙන්නේ නැහැ. නැහැ කියන්නේ ඒක ඒ වෙලාවේ ඒ හේතෙන් අපහලවන්නේ. එතකොට චක්කු විඥානය ගැනත් ඒක ඇති වුණා දැක්ක දැකිය ඔය ඇතිලා නැතිලා ගිය එකක් මෙච්චරයි. ඒ චක්කු සම්පස්සය ඒකත් ඇතිලා නැතිලා ගිය. දැන් මේ දක්වා අවිද්‍යාව ක්‍රියාත්මක නොකරගෙන සිටින්නට ප්‍රඥාව තියෙන කෙනෙකුට පුළුවන්. දැන් ඔන්න පස්සපච්චා වේදනාවන් සැප වේදනාවක් කියමු. ඇහැට පේන රූපේ දැක ඕකට ඉතින් ඇලීම ඇති වෙනවා. සැප වේදනාව හොය හොයා හොය හොයා කටයුතු කරනවා. සැපයම ලබන්නටයි ලෝකේ තියෙන සෑම දෙයක්ම සෑම කෙනෙක්ම වාගේ කරන්නේ. කෙලින්ම තණ්හාව ඇති. කෙලින්ම අවිද්‍යාව පහළ අර කලින් ඒවා වගේ මේක. ඊළඟට මේක ඇහැර චක්ක සංපස්සේ නිසා දුක් වේදනාවක් ඇති වුණා කියන්නේ දුක. ඔන්න ඉතින් හිත ගැටෙනවා. ගැටුණාට පස්සේ දැන් ඒක මధుරයක් කරනවා කියලා උදාහරණයක්. පළවෙනි සැරේ ඔන්න එළවලා දැම්මා, අතින් එළවලා දැම්මා ගැටුන්නේ දෙවෙනි සැරේත් ඇවිල්ලා කනවා, එළවලා දැම්මා, අතින් ගැටුන්නේ තුන් හතර පස් සැරයක් කොහොම කර කර ඉන්නවා මధుරවත් ඇවිත් ඇවිත් ඇදිනවා. ඔන්න ඩෝං ගාලා තරහා ගියා ගැව්වා. දැන් මෙතන මොකද මේ සිදුවුනේ? අර වේදනාව, දුක් වේදනාව තුළින් ගැටීම පහළ කළා. පටිගය ඇති කළා තරහව. ඒ තරහව ඇති වෙනකොටම අවිද්‍යාව පහළ වෙනවා. දුක් වේදනාව ගෙන දුන්නේ යම් කිසි කෙනෙකුගෙන් නම් ඔහු කෙරෙත් වෛරය තියෙනවා. එතකොට නේතුල අවිද්‍යාව ක්‍රියාත්මකයි. දුක් වේදනාව ගෙන දුන්නේ යම් කිසි දෙයකින් නම් අවුෙන් වෙන්න පුළුවන්, වැස්සෙන් වෙන්න පුළුවන්, සීතලෙන් වෙන්න පුළුවන්, මෙසි මදුරන් කවරක දෙයකින් හරි. ඒකෙන් හිට ගැටීම ඇති වෙනවා. දැන් ඔන්න වේදනාව ඇති වෙනකොට දුක් වේදනාව ඇති වෙනකොට මේක නැති කරගන්නට ආසාවක් ඇති. එතනත් අවිද්‍යාවක් කියනවා. ගැටීමක් අවිද්‍යාව දුක් වේදනාව නිසා ඇති වෙන ඒකත් අවිද්‍යාව. එතකොටත් අවිද්‍යාව ක්‍රියාත්මකයි. ඒ දුක් වේදනාව නැති කරගැනීමේ ආසාව පහළ වෙනවා. අන්න එතකොටත් අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. දැන් උපේක්ෂා මඳහත් වේදනාව සාමාන්‍ය මඳහත් වෙනවා. අපි මේ තද බල දුක් වේදනාවක් ඇති වෙනවා කියන්නේ මේ දුක් වේදනාව නැති වුණාට පස්සේ සැප වේදනාවක් එන්නේ නිකම් මඳහත් වේදනාවක් එන්නේ. සැප දුකකුත් නැති සැපකුත් නැති. ඉතින් මේක හරි ලබා ගන්නට ආසයි. ඉතින් මේ සුඛ වේදනා උපේක්ෂා මඳහත් වේදනාවට ඔන්න ක්ලේශ ධම්ම ජනිත වෙනවා. ඒක නිසා අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. දැන් මේක අර කලින් කියපු ඇහැ රූප චක්ක විඥාන චක්ක සංපස්ස වාගේ ධර්ම වලට වඩා ප්‍රබල ලෙස අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්න අවස්ථාව. එතකොට මේක හැම වෙලාවෙම අවිද්‍යාව මේ විදිහට ක්‍රියාත්මක වෙනවා නෙවෙයි ක්‍රියාත්මක වන්නට පුළුවන්. දැන් ඒක ආයතන රහත් වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා. බුදු කෙනෙක්, පසේ බුදු කෙනෙක් ඉන්නවා. ළඟට දුක් වේදනාවක් තද බල එකක් ආමුන්නම ගැටීමක්වත් නැහැ නේ වේදනාව ඇති වුණා ඇතිලා නැතිලා ගියා එච්චර නැත්තම් කායට සුඛ වේදනාවක් ආවා ඒක ඇති වුණා පැවතුණා නැති වුණා ඔකට ආශ කරන්නේ අරමයා මොකක්වත් නැහැ එතකොට මේ වේදනාව තුළින් අවිද්‍යාව ජනිත කර දෙන්නේ නැහැ වේදනාවට අවිද්‍යාව ජනිත කර දීමට හැකියකමකුත් නැහැ වේදනාවට ඕනකමකුත් නැහැ කෙනෙකුගේ සිතට අවිද්‍යාව ඇති කර දෙන්නේ නමුත් වේදනාව තියෙනකොට ඒක නිසා තණ්හාවාදී ක්ලේශ ධර්ම පහළවන්න පුළුවන් ක්ලේශ ධර්ම පහළ වෙනකොටම අවිද්‍යාව ජනනය වෙනවා. දැන් තණ්හාව ඇති වුණාට පස්සේ මොකක්ද වෙන්නේ? උපාදාන කරනවා. අල්ලනවා. සිතින් අල්ලනවා. තමන් ආශා කරන රූපේ නම් න්යායහටගත රූපයක් උදාහරණ වශයෙන් ගත්තේ ඒකට දැන් ආශාව ඇති වුණා දැහැට රූපේ දැකලා ඒකට සුඛ වේදනාවක් ඇති වුණා ඇති වුණාට පස්සේ ඔකෙත් සිතින් අල්ලනවා රූපේ නරක එකක් නම් තමන් කැමති නැති එක ඒකත් ගැටිය තදින් අල්ලනවා ආශාවෙන් අල්ලන එකයි ගැටීමෙන් අල්ලන එකයි දෙකම එකයි නමුත් ක්‍රියාදාම වෙනස් ආශාවෙන් අල්ලන එක හරියට අම්මා කෙනෙක් පොඩි දරුවෙක්ගේ තමන්ගේ දරුවගේ අතින් අල්ලනවා වගේ ආදරෙන් අල්ලනවා. තරහෙන් අල්ලනවා කියන්නේ පොලිස් කාරේ පොරෙක් අල්ලනවා වගේ ගිහිල්ලා කපාට අල්ලනවා කියන්නේ. එතකොට දෙකම ඇල්ලීමක් තමයි නමුත් ඇල්ලීමේ ක්‍රියාදාමය වෙනස්. ඒක නිසා උපාදානය පහළ වෙනවා. උපාදානය වෙනකොටම තමන්ගේ සිත තුළ කැමැත්ත රාගය දෙකම ඇතිලා චන්ද රාගය ඇතිලා කෙලින්ම උපාදානය ඇති වෙනකොටම අර කලින් කියපු තත්තාවල වගේ නෙවෙයි අවිද්‍යාව සමගමයි උපදින්නේ. මෙන්න මෙතන තමයි අවිද්‍යාවේ ආරම්භය. කියන්නේ මේක කලින් අවස්ථාවල අවිද්‍යාව ආරම්භුණා පැවතුණා පවතින්නට පුළුවන්. නමුත් ඒවා නැති කරගෙන ඉන්නට පුළුවන්කම තියෙනවා. උපාදානෙ වෙනකොට අවිද්‍යාව සම්මතම උපාදානෙ පහළ වෙනවා. උපාදාන පත්‍ය භවෝ උපාදානෙ ඇති වෙනකොට ඔන්න කර්ම රැස් කරනවා, කයින් ක්‍රියා කරනවා, සිතින් ක්‍රියා කරනවා, වාචනෙන් ක්‍රියා කරන ක්‍රියාත්මක වෙනවා. මේවා කුසල් වෙන්නට පුළුවන්, අකුසල් වෙන්නට පුළුවන්. කර්ම භව රැස් වෙනවා. මෙන්න මේ භව රැස්වීම තමයි අවිජ්ජා පත්‍ය සංඛාරා කියන්නේ. මේ ප්‍රායෝගික වශයෙන් ඇහැ ඇසුරු කරගෙන අවිද්‍යාව ක්‍රියාත්මක කරන ආකාරය පෙන්වුම් කිරීමක් අපි කළේ. මේ අනුශාසනයෙන් මෙය හිතන්නට ඕන. කන ශබ්දය ඇසුරු කරගෙන, නාසය ගඳ සුවඳ ඇසුරු කරගෙන, දිව දිවට දැනෙන රස ඇසුරු කරගෙන කය කයට දැනෙන විවිධ ස්පර්ශයන්ට වෙන මනස සහ මනස දැනෙන විවිධ අරමුණු ස්පර්ශ කරගෙන අවිද්‍යාව කොහොමද කොහොමද කොහොමද ක්‍රියාත්මක වන්නේ කියලා මේක විස්තර කරනවා නම් මේ එක කරුණ කියන්නේ විනාඩි 45ක් විතර ගත කළා නම් අනිත් ඉන්ද්‍රිය පහටම එක එකටත් විනාඩි 45 45 ගත කරන්න ගියොත් කොයිතරම් දීර්ඝ දේශනාවක් වෙනවද එහෙම කරන්න බෑ බුදුහාමුදුරුවෝගේ කාලේ ඒවා විස්තර කරන්න ඇති මේවා කිසිම පොතක සඳහන් වෙන කරුණ නෙවෙයි මේ අපි ඉදිරිපත් කළේ කොතනකින්වත් අහන්න කියවන්න ලැබෙන දේවල් නෙවෙයි ඒක නිසා මේ ඇයට නොතේරෙන්න පුළුවන් නැවතත් කියන්නේ. නමුත් මේ දේශනාව නැවත නැවත අහනකොට ප්‍රායෝගික වශයෙන් මේ ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි කියලා දැක ගන්නට පුළුවන්. දැන් මම කියලා පොත්වල තියෙන කාරණාව කියලා මේ දේශනාව මෙතනින් නිම කරනවා. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්නේ මොකද්ද? පොත්වල තියෙන කාරණාව දැන් මේ කියන්නේ. අවිද්‍යාව නිසා කුසල කරනවා. අවිද්‍යාව නිසා අකුසල් කරනවා කියන එක ඕන කෙනෙක් දන්නවනේ. ඉතින් මොකද මේ අවිද්‍යාව නිසා අකුසල් කරන්නේ? අවිද්‍යාව තුළින් මම කුසල් කරලා දිව්‍ය ලෝකෙට යන්න ඕනේ කියලා ප්‍රැස් කරනවා කුසල්. අවිද්‍යාව නිසා මනුස්ස ලෝක උසස් සත්‍යයන් ලබා ගන්නට වෙන කියලා කුසල් රැස. ඔය වාගේ මේ මොන්ටිසෝරි තත්ත්වයේ තියෙන සරල කරුණු තමයි පොත්වල දැක්කේ. ප්‍රායෝගික පැත්තට අතවත් තියලා නැහැ. ඇඟිල්ල දික් කරලවත් නෑ අත තියෙනවා කියන්නේ. ඒ තරම්ම පහළම මට්ටමක තියෙන විස්තර තමයි කොයි පොතකින් කොයි කවරෙක් ලියපු එකකින් උනත් අහන්නට කියවන්නට ලැබෙන්නේ. ඒක නිසා මේ කරුණ අවබෝධ කරගන්න අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන කාරණාව. අවිද්‍යාව තුළින් සංස්කාර ජනනය වෙනවා. මේක නිසාම සංස්කාර නිසා නැවත ඉපදීමක් ඇති වෙන ආකාරය ඊළඟ දවසටයි අපි ප්‍රකාශ කරන්නේ. මේ කොටස තමයි පටිච්චසමුප්පාදයේ ගැඹිරම අවස්ථාව. අවිද්‍යාව තුළින් සංස්කාර ඇති වෙන එකයි සංස්කාර වලින් නැවත නැවත ඉදදීම ගෙන දෙන ආකාරයයි තමයි පටිච්චසමුපාදයේ තියෙන ගැඹුරුම කොටස අනිත්‍ය වේතනම් ගැඹුරු නෑ. ඒකට මේක තේරුම් ගන්න බලන්න මේ දේශනාව නැවත නැවත අහලා නොතේරෙනවා නම් ඊට පසුදා ඇවිල්ලා ඊළඟ වාරයේදී ඇවිල්ලා අහන්න අපි තවත් විස්තර සහිතව ඉදිරිපත් කරනවා. හොඳයි මේ දක්වා කියපු කරුණවල කෙටි සාරාංශය දැන් කියලා මේ දේශනාව නිම කිරීමට බලාපොරොත්තු වෙන්නේ මොකක්ද අපි කියුවේ පටිච්ච සම්පාද ධම්මයේ කියන්නේ හේතුඵල ධර්මතාවයක්. මේ මේ හේතුන් නිසා මේ මේ ඵල ඇති වෙනවා. මේක තමන්ගේම ජීවිතය පිළිබඳ කියන කතාවක්. මේදී මේ නැවත නැවත ඉදදී ඉදදී මෙරි මෙරි යන්නේ කොහොමද? මේ ඉදදී ඉදදී මෙරි මෙරි යන ගමන නතර කරන්නේ කොහොමද? ඕකයි පටිච්චසම්පාදයෙන් කියන්නේ. ඒකෙන් දක්වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය. එතකොට අවිද්‍යා පත්‍ය සංඛාරා ආදී වශයෙන් කියන ඒ කොටස් 12 අපි කියවා විද්‍යාව නිසා සංස්කාරය තියෙන සංස්කාර නිසා විඥානය කියන ආදී වශයෙන්. ඒ කොටස් 12 කියලා අවිද්‍යාව කියන තුලින් සංස්කාර ජනනය වන්නේ කොහොමද කියන කාරණාව සහ අවිද්‍යාව තුළින් සංස්කාර මේ මේ සංස්කාර අවිද්‍යාව තුළින් සංස්කාර ගණනය වීමට පටන් ගන්නේ කොයි අවස්ථාවේද කියන කාරණා විස්තරේ කායික වශයෙන්. එක ප්‍රධාන කාරණා කියවා අවිද්‍යාවට ඕනකමකුත් නෑ සංස්කාර ඇති කර දෙන්නට. අවිද්‍යාවට හැකියකමකුත් නෑ සංස්කාර ඇති කර දෙන්නට. නමුත් අවිද්‍යාව කියන හේතුව තියෙනකොට ඔය සංස්කාර පහළ වෙනවා. හේතුඵල. මේවා සත්‍ය නෙවෙයි. මම නෙවෙයි ආත්ම නෙවෙයි හේතුඵල වශයෙන් ඇති වී නැති වී යන සංස්කාර ධර්ම. හොඳයි. එහෙනම් මේ දක්වා අපි අසන්න ධර්ම දේශනා කුසල සත්‍ය තුළින් මේ ධර්මයේ සීමේ කුසල සත්‍ය තුළින් මේ අයතත් මේ ගම්බීර වූ පටිසම්පාද ධර්මයන් දැකලා ඒකමන්ත වශයෙන්ම මේ සංසාර ගමන නිම කරලා නිවන සැනසීමට වාසනාව සැලසීමේ උදා වේවා කියලා ආශිර්වාද කරන්නම් මේ දේශනාව දැන් නිම කරන්නම්.